ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින සක්මන් භාවනාවේදී পায় පොළවට වදින විදිය ගැන අවධානයෙන් සිටියද සිත වෙනත් අරමුණු වලට යොමු වෙනවා. ඒ අවස්ථාවේදී මම එතනම නැවතී නැවතත් සක්මන පටන්ගෙන පාදය පොළවට වදින විදිය නිරීක්ෂණය කරනවා. ගරු ස්වාමීන් වහන්සේ මේ ගැන පැහැදිලි කිරීමක් කරන දෙන කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය කෙනාගේ මම කැමැති දැනගන්න මේ විදිහට බාධා සහිතව හෝ රහිතව පය දෙතට පය පොළවේ වදින දෙසට ඉති යොමු වෙච්චා මොනද වැටුනේ කියන කාරණාව කියනවනම් මට ඉදිරියට තල්ලුවක් දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මම රක්මන් භාවනාව කරනකොට පය සම්පූර්ණ පය පොළවට තියලා යන්නේ. එතකොට සම්පූර්ණ පයම පොළවේ වදින බව තේරෙනවා මට. ඊට පස්සේ ටිකක් දුර යනකොට හිත යනවා කොහේ හරි ඊට පස්සේ මට දැනෙච්ච ගමන් මම එතරම් නවතිනවා ඊට පස්සේ ආපහු සක්මන ආයෙත් පටන් ගන්නවා මම නැවත පටන් ගත්තට පස්සේ අර මුලින් වගේ සම්පූර්ණ පාදේ පොළවේ වදින හැටි තමයි තීරුම් ගැනීම බාධා විරහිතව කෙරෙනවද නැත්නම් හිත පිට ගියා කියන පශ්චාත්තාපේ හෝ වෙන දෙයක් නිසා ඉස්සල්ලා තරම් නවමු ගතියට නැවුම් ගතියෙන් කරගන්න බැරි කමක් තියෙනවා නෑ ස්වාමීන් වහන්සේ ආයෙත් මුලින්ම අර විදිහටම හොඳට කරගෙන යනවා. අරක අමතක කරනවා. එහෙමනම් අමතක වෙලා. එහෙමනම් ඒකෙන් කිසිම බාධාවක් වෙලා නෑ. ඒකෙන් කෙලෙසයක් ඇති වෙලත් නෑ. තිබිච්ච කෙලෙස හවෝතු වෙලා. ඒක නිසා නැවත පැමිණියාට පස්සේ නවකෙක් වාගේ, ආදුනිකෙක් වාගේ, ආධිකම්මික විපස්සකෙක් වාගේ ආයසරයක් පය තැබීමේ කටයුතුට හිතියෝ දාන්න පුළුවන් නම් අර වෙච්චි වැරදි ගැන පශ්චාත්තාප වීමක් ගැන බුදුරජාණන්සේ කිසි තැනක අපට කියලා දිලා නැහැ. අපිට තියෙන්නේ ඊගාව අවස්ථාවේදී නැවත මේ දැන් ඉපදිච්ච කෙනෙක් දැන් භවනා කරන්න ආපු කෙනෙක් දැන් සක්මන් කරන්න පටන් ගත්තා වගේ නැවතත් බලන්න ඕනේ. හැබැයි එතෙන්දී මේ ලියුමේ නැති මම මේ අහපු ප්‍රශ්න තමන්ගෙන් අහගන්න ඕනේ. පය නැවත නෑ හිත නැවත පයට ආවනම් වැටහිච්ච දේ ලියුමට අතුල කරන්න. නැත්තම් නිකන් මල්ලෙන් ගහිලා තියෙන්නේ. මට වැටුනේ මේ පොළොව විලිබෙන් පටන් අරගෙන මේ තෙර වෙන ගතිය එහෙම නැත්නම් මුළු පයම තෙරපෙන ගතිය, නැත්නම් පොළවේ සීතල ගතිය, නැත්නම් පොළොව නිශ්චලයි, පය චංචලයි ගතිය මොනවා හරි වැඩ එහෙමක් තියෙනවනේ. පොළොවේ සම්පූර්ණ පය වදින ගතිය දැනෙන්නේ. ඒක හරි මම මේ දෙන්නේ නිදර්ශන ටිකක්. ඒ ටික වார்த்தාවට ඇතුළත් ගත නොකර තිබීම ප්‍රධානම ලකුණු කැපෙන පොයින්ට් එක කියලා මම කියනවා. එතකොට අර සිත ගිය වෙලාවට ඒතර නවතින එක ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම ඒ කරලා තියෙන හැම එකක්ම සාර්ථක වෙච්ච නිසා තමයි පස්සේ ආපහු ආවට පස්සේ අරමුණට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ සඳහා යම් උපක්‍රමයක් තමන් කරාද මේකේ ඔක්කොම හරි කියන්නේ. මොකද නැවත ආවට පස්සේ අලුතෙන් කරගෙන යන්න පුළුවන්. එච්චරයි අපිට හම්බෙච්ච ලාභය. ඔක්කොම දහං ගැඩ අපි දාන්නේ නැවත හිත ආපු ගමන් අලුතෙන් පටන් ගන්න කෙනෙක් වගේ කරන්න. හැබැයි කරන්න පුළුවන් කියන්න එපා. මොනවද දැක්කේ කියලා කියන්නේ. පය තියෙනකොට මුළු පය තිබුවා. නැත්නම් මොන දෙයකින් හරි නැවත මම ප්‍රകൃතියට ආව සතියට ආව අප්‍රමාදයට ආවයි කියන මේ ලකුණු ටික උකහා ගන්න බැරි නම් උකහාගත් ලකුණු ටික වார்த்தාවට ඇතුල් කරන්න බැරි නම් එහෙනම් ඉතින් ලකුණු කැපෙනවා. ඒ කියන්නේ පාඩම් කරලා තිබුණාට කෙරුවට විභාගයට ලීවිලා නැහැ. ආන ඒතර ඒ ටික හරියට දකින්න එකක් දැකලා මේ විදියට වார்த்தාගත කරන එකත් අපේ භාවනා චිර 50කට වැඩිය තියෙන උතනක්. වෙච්ච දේ වෙච්ච හැටියට කියන ගතිය. ඒක උංගක්ම දුර්වලයි. ඒක මේ මේ උසාවියට ගිහිල්ලා අහගෙන ඉන්න කමඨාන් සුද්ධ කරලා අහගෙන ඉන්න යන්නේ කොහෙද මල්ලේ පොල්. ඉතින් අපි දවස් දෙක තුනක් ගියාට පස්සේ පුළුවන් තරම් ආය හරිගස්සාරි ගස්සා කියනවා ඔය අනම් මනන් හරියයි බල්ලයි කතා මොකුත් ඕනේ අරමුණට හිතාවන මොනද වැටුනේ. අර හිත පිට ගියා නම් මොන දෙයකටද පිට ගියේ. ආන්න ওই ටිකට කතා කරන්න පටන් ගත්තොත් මේ රිට්‍රීට් එකෙන් පස්සේ ගෙදර ගියාම මොනවද තේරෙයි අපි කතා කිරිලා අඩු කරන තරමට ලාභයි. අපි මේ කතා කරනවා කියලා කරන්නේම වල්පල්මයි. එහෙම නැත්නම් සම්පප්පලාව. ඒක කොච්චර ඇබ්බැහි වෙලාද කියලා නම් ඇත්ත කියාගන්න මතක නැතිලා. ඇත්ත කියවෙන්නෙම නැහැ. ඉතින් මේ කමඨාන් සුද්ධ කිරීමදී කරන්නේ හරියටම මේකයි අරමුණ මෙනෙහි කිරීම මේමයි වැටුනේ මේමයි කියලා ඒ තුරුතුරු ඇතුල් කරනවා. ඒක මම කියන්නේ මේ ලියපොඩියෙමනේ ඒව ඇතුල් කරලා තිබුණේ නැහැ. ඒකයි මට ප්‍රශ්න අහන්න සිද්ධ වුණේ. අනිත් දවසේ වෙනකොට ඒ නැවත අරමුණට ආපු වෙලාවක හෝ මුලින් අරමුණට ගිය වෙලාවදී හෝ අරමුණ Tamanට වැටහිච්ච හැටි මේ ලිපියෙන් තුنين එකක් ගත කරන්න ඕනේ ඒකට කියලා මතක තියාගන්න.